ඊළඟ ප්‍රශ්නේ හඳුරන්නේ zoom එකෙන් අහලා තියෙනවා ඉන්නත් ස්වාමින් වහන්සේ චාරිත්‍ර සීලය හා වාරිත්‍ර වාරිත්‍ර සීලය පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටි. ආ චාරිත්‍ර කියලා කියන්නේ කල යුතු දේවල් වාරිත්‍ර කියලා කියන්නේ නොකල යුතු දේවල්. දැන් මේ හැම සීලයකම ওই පැති දෙකම තියෙනවා. ඒ කියන්නේ චාරිත්‍ර සීලය වෙනයි වාරිත්‍ර සීලය වෙනයි කියලා එහෙම කොටස් දෙකක් වශයෙන් නෙමෙයි එකම සීලයෙහි ওই කොටස් දෙකම තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම ගැන පැහැදිලි කරනකොට කරුණු හයක් දක්වනවා. එහි කරුණු තුනක් වාරිත්‍ර කරුණු තුනක් චාරිත්‍ර. එතකොට මොනවද මේ කරුණු හය? පාණාතිපාතා පටිවිරතෝ, නිහිත දණ්ඩෝ, නිහිත සත්ත්වෝ, ලජ්ජී, දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පි. දැන් ওই කරුණු හයෙන් මුල් කරුණු තුන වාරිත්‍ර. ඒ කියන්නේ පානාතිපාත පටිවිරතෝ ප්‍රාණඝාතයෙන් වළකිනවා. නිහිත දඬු දඬු මුකුරුදින් සතුන්ට තැලීම් පෙලීම් හිංසා කිරීමෙන් වළකිනවා. නිහිත සත්තු අවියාද වලින් සතුන් කපන කොටනෙන් වළකිනවා. ඒතර ඔය තමයි වැළකිය යුතු ටික. ඊළඟට ලැජ්ජී ඒ ඒ සමාදන් විය යුතු පුහුණු කළ යුතු චාරිත්‍ර සීලය. ලැජ්ජී කියලා කියන්නේ පාපයට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. දයාපන්නෝ සත්වයින් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලු සත්‍යයන් කෙරෙහි හිතවත් බව අනුකම්පාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒවා තමයි වර්ධනය කළ යුතු පුහුණු කළ යුතු කන්න. ඒවා තමයි චාරිත්‍ර. ඒ කියන්නේ පැවැත්විය යුතු දේවල්. අරව නැවැත්විය යුතු දේවල්. එතකොට එකම සීලය තුල ওই කොටස් දෙකම තියෙනවා. ඒ දෙකම එකතු වුනහම තමයි සීලය සම්පූර්ණ වෙන්නේ. එහෙමයි. ප්‍රමාණයි ස්වාමීන් වහන්සේ අවසරයි.